ගරුතර ස්වාමින් වහන්ස සතිමත් වීමේ ප්‍රතිඵල ලෙස වාර්තාව ඉදිරිපත් කරමි. නිදාගන්නට ගියාම ඔළුවේ සිට ඇඟිලි දක්වාම චංචල කම්පන දැනෙමින් ධාතු ගුණ ප්‍රකට වෙනවා. වරහන් ඇතුලේ මූණ ඉදිමිලා වාගේ දන හිසින් පහළ වම් කකුල බර වෙලා ඉදිමිලා වාගේ. ඒ සමගම දකුණු කකුල සියුම් වෙලා තියෙනවා නැතුවා වාගේ. රස්නයක් ශරීරයේ පුරාම පැතිරී යනවා. වරහන් ඉවරයි. මේ සමග තව අත්දැකීමක් එක පාරටම හැම හීල් කරගෙන මස් පෙර පාගෙන කියුබ්ස් වරහන් ඇතුලේ කියුබ් 100ක් කියලා දාලා තිනවා. ශරීරයට ඇතුළු වුණා වගේ ඒත් එක්කම දරාගත නොහැකි තරම් රස්නයක් ශරීරේ පුරා පැතිරී තිබී ටික වේලාවකින් මුහුදු රැල්ලක් කෙසේ සිට ඇඟිලි දක්වාම ඇවිත් අර තිබුණු ගතිය හෝදාගෙන ගියාක් මෙන් අත්විඳා. ඉන්පසු සුළුවෙන් චංචල කම්පන දැනෙමින් තිබුණා. ස්වාමින් වහන්සේ පර්යංකයේදීද ධාතුගුණ ප්‍රකට වෙනවා. කය දැනෙන්නේ එක යුනිට් එකක් වගේ. හුස්මත් එක්ක කලවම් වුණ ගතියත් පැයකට වැඩි කාලයක් ඉතා සුව පහසු සැහැල්ලු පර්යංක කීපයක් අත්විඳ ඇති බවට වාර්තා කිරීමට කැමැතියි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් මේ විදිහට ඒ ධාතු ගුණ ඔය ඇත්තට මාත් පිළිගන්න එක තමයි ධාතු ගුණ කියන්නේ කියලා. ධාතු ගුණ පේනකොට ඒ තද බව, වැగిරෙන බව, උස්සන බව, බිම ගහන බව, වැగిරේ ගලන බව වගේ දේවල් එනකොට මේ කටට බඩට නාසයට දිවට සම්බන්ධ කරන්නේ නැතුව ශරීර කොටස් වලට සම්බන්ධ කරන්නේ නැතුව ධාතු ස්වභාවයේ ස්වභාවයක් වශයෙන් දක්වන බවත් හරීම දැනුමක් ඕක. මේක කටයි පිම්බෙන්නේ, බඩයි ඉදිමෙන්නේ, තොලයි ඉදිදෙන්නේ කියලා කිව්වොත් ලෙඩක් වෙනවා. ඒ ලෙඩක් වෙන්නේ මේ ධාතු ගුණ ශාරීරව සම්බන්ධ කරලා ගත්තොත් තමයි. ඒක තමයි අපේ තියෙන කයට තියෙන ආසාව. ඉතින් ඒ නිසා ලෝකේ ලෙඩ ගොඩයි. බලනකොට කිසිම ඔකේ ලෙඩක් නැහැ. ඔකේ තියෙන ධාතු ගුණ වගේක්. ඒචෝ වවාගෙන කනවා. වවාගෙන කන්නේ මෝඩකමට කේන්ද්‍රී ගන්න හින්දා. අවුරුදු 6ක් කැලේ දුෂ්කර ක්‍රියා කරපු සරුවච්චන් ආංශයට මෙඩිකල් ඉන්ෂුරන්ස් තිබිලා නැහැ. ඇම්බියුලන්ස් එකක් තිබිලත් නැහැ ළඟ. දොස්තරලා ඉඳලත් නැහැ. ඉතින් ඒක ලැබිලා සතහට වෙන බව දුකට වේදානන් කියලා ඔය සේරගෙම තියෙන ඔය සේරගේම තියෙන ඒ ධර්මය ස්වභාවය ඉතින් නිසා මේ ටිකට හොඳට වෙන්න දෙන්න ඉඳ බුදියා ඉන්නකොට තරනේ හැමතැනදීම වෙන්න දීලා බලන්න අපි මේවා කතා කරන්න ගියාම කොච්චරක් මේ ගැමි භාෂාවට දාලා ගැමි භාෂාව කියන මේ අදහස් කරේ මේ සම්මුති භාෂාවට දාලා කොච්චර කට කතා පතුරනවද කියන්නේ කොච්චරක් වල්පල් කතා කරනවද මේක මේ ධාතු ගුණ පේන්නේ. මම ළඟ ඉන්න කෙනාටත් ඕක ඔහොමමයි. යා සයිකියාට්‍රිස්ලා හම්බෙන්න යනවා. දොස්තරලා හම්බෙන්න යනවා. මම මගේ භාවනාවේ ප්‍රතිඵලයක් සතියේ ප්‍රතිඵලයක් කියලා ගන්න. ආන්න ඒක අපි විදාසා ගන්න ඕන කට්ටියත් එක්ක. ඒකකොට හිතනවා ඒගොල්ලෝ මේ අපි භාවනා කරලා ඉන්ද්‍රජාල කරන කිසිම ඉන්ද්‍රජාලයක් නැහැ. භාවනා කරන්නේ නැති යක්කු විතරයි ඉන්ද්‍රජාල කරන්නේ. මේ මිනිසුන්ට ඉතින් ඕන ඉන්ද්‍රජාල කෙරුවත් හරියන්නේ. ඉතින් ඒක නිසා මේක ධාතු ගුණමයි. ඒක පේනකොට ශරීරාංග සම්බන්ධ කරන්නේ නැතුව මේ භාව, ඒ ස්වභාව තවදුරටත් ඊ ලියමනේ කලාවත් ඉගෙන ගන්න කියලා අපි යනවා ඊගාට.